නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේ දිනවල බුදුරයන් වහන්සේ දේශනා කරපු ආකාරයට දානයක් මහත්ඵල මහානිසංස වන විදිහට දෙන්නේ කොහොමද කියන කාරණාවයි පැහැදිලි කරගෙන එන්නේ. එතකොට ඒක ගිය සතියේදී අපි විස්තර කරන්නට යෙදුනා මේ සාමාන්‍ය කෙනා දානයක් දෙනකොට එයා චේතනාව මූලිකව පවත්වන ආකාරයයි එම නිසා ඒ දාන මහත්ඵල නොවනවා කියන බුද්ධ වචනය ඒ දාන මහත්ඵල සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට ඔබට පේනවා ඇති මේ කාලේ 99.99%ක්ම බෞද්ධ අය පවා දෙන දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියන කාරණාව. සත්‍ය වශයෙන්ම කිව්වොත් ඇත්තටම දානයක් මහත්ඵල මහානිසංස වෙන ආකාරයට දීමේ හැකියාව බොහෝ විට පිහිටන්නේ මාර්ගඵලලාභී කෙනෙකුට. ඒක තමයි ඒකේ යථාර්ථය. අපි ඒ වුණාට ඒ මෙහා කෙනෙකුටත් ඒ හේතුඵල ධම මනාකොට දැකීම හරහා ඒ දානයක් මහත්ඵල මහානිසංස කර ගැනීමේ හැකියාවක් තියෙනවා යම් ප්‍රමාණයකට හෝ ඒ හින්දා අද දවසේදී මේ ධර්ම දේශනාවෙන් අපි දානයක් මහත්ඵල මහානිසංස වන ආකාරයට දෙන්න ඕන ඒ ස්වභාවයේ පිටිපස්සේ තියෙන හේතුඵල ධම ගැන කතා කරමු. ඊට පස්සේ මේකෙන් පස්සේ ඊළඟ ධර්ම දේශනාවේදී ඒක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ කරන ආකාරය ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද කල් වේලා ස්වභාවයෙන්ද එකම දවසේ මේ කාරණාව පැහැදිලි කරන්න යන්නේ නැතුව ඊළඟ දවසට අපි ඒක ප්‍රායෝගිකව කරන ආකාරය පැහැදිලි කරනවා. මේක ඒකේ සිද්ධාන්තමය විදිහට ඒ කාරණාවේදී වෙන්න ඕනේ ස්වභාවයයි පැහැදිලි කරන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ දැන් ගිය සතියේ කතා කරපු ඒ දාන මහත්ඵල සූත්‍රයේදී අපි දැක්කා දානයක් මහත්ඵල නොවෙනවා ඒ සත්පුරුෂ කෙනෙක් දෙන දානෙකුත් සත්පුරුෂ කෙනෙක් කියලා කියන්නේ මේ තනදී මේ කියන්නේ දානය පිළිබඳ බොහොම කැමැත්තෙන් ගෞරවයෙන් කරන කෙනෙක් කියන අදහස කියලා ගන්න මේකේ හොඳටම දානේ දෙනවා කියන අදහස නෙමෙයි මම මේ කියන්නේ මූලිකම අවස්ථාව. එතකොට දානේ පිළිබඳව බොහොම කැමැත්තෙන් සතුටින් කරනවා. එහෙම කෙනෙකුත්. එහෙම කරන කෙනෙක්ගෙත්, ඒ කියන්නේ පටු ලාභ අපේක්ෂාවෙන් නෙමෙයි යා දානේ කරන්නේ. එහෙම කරන කෙනා අසත්පුරුෂ කෙනා දෙන දානේ බවට පත් වෙනවා. මෙයා සත්පුරුෂ කෙනෙක්. දානේ ගැන ගෞරවයෙන් කැමැත්තෙන් කරනවා. ඒත් එයාට ඒ දාණය මහත්ඵල නොවන්නා වූ නොයෙක් කාරණා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවේදී පෙන්ලා දුන්නා. පෙන්වලා දීලා බුදුරජාණන් වහන්සේ එතනදී අවසානයේදී දේශනා කරා මේ එක දානයක් තියනවා කියනවා ඒ දානේ මහත්ඵල මහානිසංස වෙනවා කියනවා. ඒ විදියට හිතලා ඒ විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඒ දානේ මහත්ඵල මහානිසංස වෙනවා කියනවා. එතකොට ඒ මොකද්ද ඒක? අපි ගිය සතියේදී බොහොම කෙටියෙන් විස්තර කරා මේ ඒ කියන්නේ තමන්ගේ කුසල් සිතට අලංකාරයක් පිණිස චිත්තාලංකාරය ඒ වගේම චිත්ත පරික්කාරය පිණිස දෙන්නා වූ දානේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එතකොට මෙතන චිත්තය කියලා කියන්නේ කුසල් සිත අලංකාර කරන්නා වූ කුසල් සිතට උපකාර කරන්නා වූ පිරිවරවන්නා වූ ඒ දා ඒ විදිහේ දානයක් දෙනවා නම් අන්න ඒ දානේ මහත්ඵල මහානිසං ස්වභාවයට තමන්ගේ ජීවිතේ ගෙනියනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. අද දවසේදී අන්න ඒ කාරණාවට අදාළ හේතුඵල ධමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කාරණාව කතා කරද්දී අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ දානය කියන දේ වේවා, සීලය කියන දේ වේවා, භාවනාව කියන දේ වේවා මේවා කරන්නන් වාලේ කෙරුවා කියලා මේ වගේ කුසල් රැස් වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් උදාහරණයකට මම ගන්නම්කො මේ විදිහට කියන්නම්කො. දැන් අපි දැක්කනේ අර අසත්පුරුෂ දාන කියලා කොටසකුත් තියෙන්නේ. එතකොට දන් දෙනවා. දන් දුන්නට එයා වෙන වෙන පටු පරමාර්ථ ඔස්සේ තමයි දන් දෙන්නේ. ඒ දාන අසත්පුරුෂ දාන වෙනවා. ඒ වගේම පින් රැස් වෙන්නේ ඊට පස්සේ එතකොට මේ දානය වේවා සීලය වේවා භාවනාව වේවා විශේෂයෙන් මෙතනදී අපි සලකන්නේ දානය කියන කාරණාව මේ දානි දෙනකොට කුසල් වැඩෙන්නේ කොහොමද මේ දානය හරහා අකුසල් පිරිහෙන්නේ කොහොමද කියන කාරණාව දැනගෙන දැකගෙන දානි දෙන්න ඕනේ අන්න එහෙම කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒ දානේ මහත්ඵල මහානිසං ස්වභාවයට පත් වෙනවා ඒ සඳහා ඇත්තටම මේ කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ මොනවද කියන කාරණාව හොඳට විග්‍රහ කරගන්න ඕනේ. එතකොට අපි ඒ සඳහා ධර්ම දේශනාවක් කරලා තියෙනවා කුසල් අකුසල් පිළිබඳ විග්‍රහය කියලා. ඊට පස්සේ කුසලයෙන් සැපසහගත ස්වභාවයක් හිතේ සකස් වීම පිළිබඳව ඒ ධර්ම දේශනාව අපි ඔබට නැවත අහන්න කියලා යෝජනා කරනවා මේ කාරණාව හරියට පැහැදිලි කරගන්න. ඊට පස්සේ දැන්ට අපි ඒකේ කෙටියෙන් මං කාරණාව කියන්නම්. එතකොට යමක් කුසල් වීමට අම්බලට්ටික රාහුලවා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒක තමන්ට යහපත පිණිස පවතින්න ඕනේ අනුන්ට යහපත පිණිස පවතින්න ඕනේ ඒ වගේම දෙපැත්තටම යහපත පිණිස පවතින්න ඕනේ අන්න ඒ වගේ දේවල් කුසල් කියලා බුදුරජාන් වහන්සේ අර්ථ දැක්වුවා ඊට පස්සේ යමක් කුසල් නම් එයින් සැප උපදවනවා ඒ වගේම මත්ෙහි සැප විපාක ඇති කරනවා කියලා එතන දේශනා කළා ඊට පස්සේ අපි ඒ කුසල් අකුසල් පිළිබඳ විග්‍රහය ධර්ම දේශනාවේදී ඔබට පැහැදිලි කරන්න යෙදුණා. මම ඒ කාරණාව කෙටියෙන් ඉස්මතු කරොත් මෙතනදී එතකොට තමන්ගේ හිතේ මේ රාග දේශ මොහ අඩු වෙන්නා වූ එහෙම නැත්නම් රාග දේශ මොහ නොපවත්වන්නා වූ යම් මානසිකත්වයක් ඇද්ද ඒ වාගේම අන් අය කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පවත්වන යම් මානසිකත්වයක් ඇද්ද මෙන්න මේ මානසිකත්වයෙන් මිශ්‍රව නම් මේ මානසිකත්වය තුල ඉඳගෙන නම් අපි දාණය දෙන්නේ අන්නේ දාණය කුසල් වැඩෙන්නා වූ දානයක් බවට පත් වෙනවා විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපි එතනදි විස්තර කරා හැම සිතකම කුසලයක් වෙන්නම් හැම කුසල් සිතකම තියෙනා වූ අංග දෙකක් මෛත්‍රිය තම මෛත්‍රිය ඒ වගේම උපේක්ෂාව කියලා කුසල් සිතේ කාමාවචර කුසල් සිතේ අංග අරගෙන එක අපි ධර්ම දේශනාවකදී කලින් පැහැදිලි කරන්න යෙදුනා. ඊට පස්සේ අපි ඒ දෙන දෙන්නා වූ දානේ අසරණ කෙනෙක්ගේ දුක නිවීම පිණිස දෙන්නා වූ දානයක් නම් ඒ මෛත්‍රී උපේක්ෂාවට අමතරව කරුණාව කියන ගුණය එතන එකතු වෙනවා. ඒ වගේම තමයි අපි මේ දෙන්නා වූ දාණය තව කෙනෙක්ගේ සැපේ පහසුව තවදුරටත් වඩා වර්ධනය වීම පිණිස දෙන්නා වූ දානයක් නම් ඒ මෛත්‍රී උපේක්ෂා කියන කරුණු දෙකට අමතරව මුදිතාව කියන කාරණාවත් හිතේ එකතු වෙනවා කියලා ඔබට පැහැදිලි කරා. එතකොට බොහෝ සෙයින්ම අසරණ කෙනෙකුට දෙන දාණය මෛත්‍රී කරුණා උපේක්ෂා යුවලින් යුතු දානයක් බවට පත් වෙනවා. ඒ වාගේම සංඝයා වහන්සේලා උත්සා දෙන්නා වූ දානේ උපාසක වරුන් උදෙසා දෙන්නා වූ දානේ ගරු බුහුමන් කටයුතු අය උදෙසා දෙන්නා වූ දානේ මෛත්‍රී මුදිතා උපේක්ෂා වලින් යුතු දානයක් බවට පත් වෙන්න ඕනේ ඒ දානය හරහා කුසල් සිද්ධ වෙන්න නම් ඊළඟට අර අසත්පුරුෂ දාන වලදී අපි ඔබට පැහැදිලි කරා ඒ අසත්පුරුෂ කෙනා දන් දෙනකොට යමක් දෙනකොට පරිත්‍යාග කරනකොට එයා ආත්මාර්ථකාමීත්වයක් හිතේ තියාගෙන Tamanට දෙයක් ලබා ගන්න අදහසින් තමයි මේ දේ කරන්නේ. එත ඊට නමුත් මේ සත්පුරුෂ කෙනෙක් දාන දෙනකොට දානේ විශේෂයෙන් මහත්ඵල මහානිසංස කරන්න අවශ්‍ය නම් එයාට බහැර යහපතට සම්පූර්ණයෙන්ම නැමුණු මානසිකත්වයක් පවත්වන්න ඕනේ. ඒකට තමයි පරාර්ථකාමීත්වය කියලා කියන්නේ. එතකොට බහැර යහපතට සම්පූර්ණයෙන් නැමුණු මානසිකත්වය තමයි ඔය මෛත්‍රී කරුණා මුදිතා කියන මානසිකත්වය. ඒ වගේම ඒ මෛත්‍රී කරුණා මුත්තා වලින් යුතුව දානේ දෙනකොට එයා කිසි දෙයක් ඒකෙන් අනිත් පැත්තට බලාපොරොත්තු නොවිය යුතුයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි. කිසියම්ම දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ආත්මార్థකාමීත්වයේ පැත්තට වෙනවා. එහෙම ඒ නිසා කිසි දෙයක් බලාපොරොත්තු නොවීම නොවන ස්වභාවයට කියනවා නොඇලුණු සිතින් දන් දෙනවා කියලා. කිසිම දෙයක් කෙරෙහි ඇලුණු සිතක් නැහැ. කිසිම දෙයක් පිළිබඳව බැඳුණු සිතකුත් නැහැ. මේ දාණය මෙහෙම වේවා, දිව්‍ය ලෝකයන්ට ලැබේවා, අසවල් දෙයක් ලැබේවා, මට නිවන් දකින්න ලැබේවා කියන කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඕනේ දන් දෙන අවස්ථාවේදී. දානේ දීලා කරන ප්‍රාර්ථනාව කියන්නේ වෙනම දෙයක්. මම මේ කියන්නේ දානේ දෙන අවස්ථාවේදී පවත්තන් පැවතිය යුතු මානසිකත්වය. අන්න ඒ විදිහට කිසි දෙයක් බලාපොරොත්තු නොවන්නා වූ කිසිම තැනක තමේ තමසිත නොඇලී තිබෙන්නා වූ මේ මානසිකත්වයට කියනවා පිරිසුදු උපේක්ෂාවයි කියලා. පැහැදිලිද? ඒ හින්දා අර මෛත්‍රී කරුණා මුත්තා වලට අමතරව උපේක්ෂාවත් ඒ හිතේ අනිවාර්යයෙන්ම පැවතිය යුතු අංගයක් වෙනවා. ඒ සිත සම්පූර්ණයෙන් බහැරට බහැර යහපතට නැමුණු පරාර්ථකාමී මානසිකත්වයක් බවට පත් වෙන්න. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඒ බුදුරන් වහන්සේ දේශනා කරපු අම්බලට්ටික රාහුලවා සූත්‍රයේ කුසල් අකුසල් විග්‍රහයට අදාළව ඔය කාරණාව දිහා සූත්‍ර පිටකයට අදාළව ওই කාරණාව දිහා දකින්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ මම එතන ආය ටිකක් ඉස්මතු කරත් එහෙම අපේ සිත යමකට බැඳුණු සිතින් දන් දෙනවා. නැත්තම් යමකට ඇල්ුණු සිතින් දන් දෙනවා කියන කාරණාව ඒ කොහොමද වෙන්නේ කියන කාරණාව අර දාන මහප්පල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ දේවල් ආයෙ මතක් කරගත්තොත් මේ දේවල් මම පරලොවදී ලබනවා කියන අදහසින් දන් දෙනවා. මේ දෙන දේවල් වලින් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් මට ලැබෙනවා කියන අදහසින් දන් දෙනවා. නැත්තම් මම සසර සැපසලසාලන පිං පුළුවන් තරම් රැස් කරගෙන තැම්පත් කරගන්න ඕනේ. පිං නිදන් කරගන්න ඕනේ පුළුවන් තරම්. කියන අදහස් වලින් දන් දෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ දාන දෙනකොට මේ අදහස් පවත්වනවා. මේ දේවල් නොවෙනවා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. මේ දේවල් වීම පිළිබඳ විශ්වාසයක් පැහැදීමක් තියෙන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දේවල් වලට බැඳුණු සිතින් දන් දීම කියලා කියන්නේ වෙනම දෙයක්. ඒකයි අකුසලයේ වෙන්නේ. මේ දේවල් ගැන විශ්වාසයක් පැහැදීමක් නැති මේ තියනවා කියන එක අකුසලයක් වෙන්නේ ඒක සද්ධාවට කියන කාරණාවට වැටෙනවා. හිතේ පැහැදීමක් ඇති වෙන්න උපකාර වෙනවා. හැබැයි මේ දෙයක් මේ දේවල් පිළිබඳව බැඳුණු සිතින් වර්තමානයේ දානෙ දෙනවා නම් වර්තමාන චේතනාව උපේක්ෂා සහගත වෙන්නේ නැතුව ඇලුණු බැඳුණු සිතක් බවට පත් වෙලා මේ ඒ සිත සිතේ මේ මහත්ඵල මහානිසං ස්වභාවයට පත් වෙන්නේ නැහැ. පින් රැස් වෙනවා. අපි ඒක ගිය සතියේදී පැහැදිලි කරා. ඒ වගේම කෙනෙක් ඒ ඇලුණු බැඳුණු සිතින් යුතුව දන් දෙන තවත් ස්වභාවයක් තමයි මේ පිනේ මම නිරෝගී වේවා, ලස්සන වේවා, විභාග පාස් වේවා, භවභෝග සම්පත් වැඩේවා වගේ අදහස් වලින් දන් දෙනවානේ. දැන් බෝධි පූජා පවත්වනවා ඔය වගේ දේවල් වලට. එතකොට ඒවා එකක්වත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඒ වාගේම මේ පිනෙන් මම නිවන් දකිම්මා යන අදහසත් ඊට අනුරූපීම අදහසක් කියලා අපි ඔබට කිව්වා. එතනත් එයාට තියෙන නිවන පිළිබඳව තෘෂ්ණාවක්, ඇලීමක්, නිවන පිළිබඳ බැඳුණු සිතක්. නිවන කියලා සැපසහගත ස්වභාවයක් එයා දකිනවා. එතකොට ඒතන එත එපමණකිනුත් හිත ඒ උපේක්ෂාවෙන් බැහැරට යනවා. ඊට පස්සේ දැන් ඔය ඔය වගේ යම්කි යම්කිසි අපිට සාරාංශව කියන්න පුළුවන් යම්කිසි රූපී වූ අරූපී වූ කිසිම දෙයක් බලාපොරොත්තු වෙනවා නම් මේකෙන් මගේ හිතේ කුසල් වඩා ගන්න ඕනි කුසල් වඩා ගන්න ඕනි කියලා බලාපොරොත්තු වුණත් දාන දෙන අවස්ථාවේදී දානය පිළිබඳ චේතනාවල් පවත්තද්දී ඒ වගේ බලාපොරොත්තු ආවත් ඒත් හිත අර උපේක්ෂාවෙන් ඈත් වෙනවා. පැහැදිලිද? කුසලයේ දුර්වල වෙනවා. පින දුර්වල වෙනවා. දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ මේ කියන කාරණා හොඳට පැහැදිලිව දේශනාව මුලින් ඉඳලා අගට අහලා හොඳට නුවලින් කල්පනා කරලා තේරුම් ගන්න උත්සාහවත් වෙන විශේෂයෙන් ඔය මේ පිනෙන් මම නිවන් දකිම්වා කියන අදහස එහෙම ඒක මේ බොහෝ දෙනා පවත්නවා. එතකොට මේ ඇයි එහෙම වෙන්නේ කියන කාරණාව ඔබ ධර්මතාවයට හිත තියලා හේතුඵල දහම දැකලා තේරුම් ගන්න ඕනි කාරණාවක්. උඩින් වචන වලින් ඒක ගන්න ගියොත් ඔබ ඒක සම්පූර්ණයෙන් වරද්ද ගන්නවා. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිත මිතුරුනේ දැන් අපි ඔය සූත්‍ර පිටකයට අදාළව කුසල් කුසල් පිළිබඳ විග්‍රහයේදී සම්පූර්ණයෙන් බැහැර යහපතට නැමුණු මානසිකත්වයක් පරාර්ථකාමීත්වය ඒ කියන්නේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා වලින් යුතු මානසිකත්වයක් පැවැත්වීම දානයක් දෙන එක පිළිබඳව දැන් ඔය කතා කරේ සූත්‍ර පිටකයට අනුව. ඔය කාරණාව තවදුරටත් හොඳට විස්තර විග්‍රහ විදිහට බුදුරයන් වහන්සේ දේශනා කරනවා අභිධර්ම පිටකේ ධම්මසංගණිප්පකරණේ මේ චිත්තුප්පාද කාණ්ඩේ මේ කුසල් සිත ගැන කතා කරන තැන එතකොට එතන කාමාවචර කුසල් සිතක් තමයි අපි සාමාන්‍යයෙන් දන් දෙනකොට පවත්න්නේ. එතකොට ඒ කාමාවචර කුසල් සිතක් බවට පත් වෙන්න නම් එතකොට දැන් නැවත මම කියනවා දැන් අපි දන් දෙන්නේ ඇයි? දන් දීම දානේ මහත්ඵල මහානිසංස වෙන්න නම් අපේ හිතේ පැහැදිලිවම පිරිසුදු විදිහට ඒක කුසල් වැඩෙන්න ඕනේ. ඒ සිතෙන් එතකොට කුසල් වැඩෙන්න නම් කුසල් සිතක තිබිය යුතු අංග ටික වැඩෙන්න ඕනේ. පැහැදිලි නේ කුසල් වැඩෙනවා කියලා කුසල් මොන හරි වැඩෙනවා ඇති කියලා හිතන් හිටියට හරියන්නේ නැහැ. කුසල් සිතේ කුසල් සිතක් කියලා කියන්නේ මොන මොන අංග වලින් යුතු හිතක්ද? ඒ හිතේ ඒ අංග වැඩෙනවද නැද්ද? Tamange හිතේ කියන එක දකින්න ඕනේ. ඒකේ දැනුවත්භාවයටපත් වෙන්න ඕනේ. ඒකේ දැකීමේ හැකියාවටපත් වෙන්න ඕනේ. අන්න එතකොට එතකොට ඒ විදිහට දෙන දානයක් තියෙනවා ඒ දානේ පිරිසුදුවම කුසල් වැඩිම කියන ඵලය ඉලක්ක කරලා දෙන දානයක් වෙනවා. ඒ ඵලයට ආසාවෙන් නෙමෙයි ඒකත්. ඒ ඵලය ඉලක්ක කරලා ඒ කියන්නේ මේ හේතුව හදනවා අර ඵලය ඵලය දකිමින්. පැහැදිලි නේද? අපි නිකන් උදාහරණයකට සරල උදාහරණයක් කිව්වොත් කෙනෙක් ශරීරය පහසු වෙන්න නානවනේ. එතකොට එතකොට එයා නානවා කියන හේතුව හදනකොට එයාට පැහැදිලිව දකිනවා මගේ ශරීරය පහසු වෙනවා. නැත්තම් තව කෙනෙක් අපි හිතමුකෝ එයා බඩගින්නට කෑම කනවා වගේ. එතකොට බඩගින්න කියන හේතුව මේ කෑම කෑමෙන් නැති කරන්න පුළුවන් කියලා එයාට විශ්වාසයක් පැහැදීමක් දැක්මක් තියෙනවා. ඊට අනුරූපීව එයා කෑම කනකොට බඩගින්න නැති වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂව අත්දකිනවා. ඒක මේ බඩගින්න නැති වෙන්න ආස කරන්න ඕනේ ඒක බලාපොරොත්තු වෙන්න ඕනෙත් නැහැ. ඒක සිද්ධ වෙනවා කියන එක වර්තමානයේ දැනුවත්භාවයටපත් වෙනවා. පැහැදිලි නේද? අන්න ඒ වගේ දන් දෙනකොට කුසල් වැඩෙන්න නම් කුසල් වැඩිම පිළිබඳව දානෙන් මොනවද කුසල් සිතක අංග මොනවද ඒ කුසල් සිතේ අංග වැඩෙනවද නැද්ද කියන එක භාවයේ පිළිබඳ දැනුවත් භාවයකින් යුතු හිතක් පවත්වන්න ඕනේ. එතකොට තමයි යාගේ දාණය පිරිසිදුවම කුසලයේ වැඩිම පිළිබඳව අනුග්‍රහ කරන්නේ එක එල්ලේම. අන්න ඒ වගේ දානයක් කෙනෙක් දීගෙන ඒ වගේ කුසල්සිත බලවත් වෙන විදිහට කටයුතු කරන් ගියොත් ඒ දාන මහත්ඵල මහාන්සන් ස්වභාවයට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ දැන් අද අපි ඔබට පැහැදිලි කරන්නේ දානයක් දෙනකොට කුසල් වැඩෙන ස්වභාවයෙන් එතකොට තමන්ගේ හිතේ මොන මොන කුසල්ද කුසලතාවයන්ද වැඩෙන්න ඕනේ මොන මොන අංගයන්ද වැඩෙන්නේ කියන කාරණාවට අදාළ කරුණුයි අද පැහැදිලි කරන්න දෙන්නේ ඊළඟ සතියේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ මේක ප්‍රායෝගිකව කරන විදිය. පැහැදිලි නේද? අද මේකේ මොනවද මේ සිද්ධ වෙන්න ඕනි කාරණාව මොනව පිළිබඳව අපි දැනුවත්භාවය අපේ නුවණ තියෙන්න ඕනි කාරණාව කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම මේ කාමාවචර කුසල් සිතේ බුදුරයන් වහන්සේ අංග ගොඩාක් විස්තර කරනවා. ඒකෙන් මෙතන විශේෂයෙන් අවධානය යොමු කර යුතු අංග පිළිබඳව මම අද කතා කරන්න යෙදෙනවා. පළවෙනි කාරණාව තමයි මේ එම හිතේ ප්‍රීති සැපසහගත ස්වභාවයක් ඉපදෙන්න ඕනේ, පවතින්න ඕනේ, වැඩෙන්න ඕනේ. යම් ඒක කුසලයක් වෙන්න නම් යම් කරන දෙයක්. මේක දානෙටත් අදාළයි, සීලයටත් අදාළයි, භාවනාවටත් අදාළයි. නමුත් මම දානේ කියන කාරණාව ඉලක්ක කරලා තමයි මෙතන කතා කරන්නේ. එතකොට අපි දන් දෙනකොට ඒක කුසල් වැඩෙන්නම් ඒ හිතේ සැප සහගත ස්වභාවයක්, සොම්නස් සහගත ස්වභාවයක් වැඩෙන්න ඕනේ. ප්‍රීතිය කියන කාරණාව වැඩෙන්න ඕනේ. ප්‍රීති හෝත් බුදුරජාණන් කියන කුසල් සිතක් නම් ඒකේ ප්‍රීති හෝති කියලා පාලියෙන් කියන ප්‍රීති කියන ස්වභාවය තියෙනවා කියලා. ඒතර කුසල සිතක් නම් ප්‍රීති කියන ස්වභාවය තියෙනවා කිව්වහම අපි මොකක් හරි කරලා දන් දීලා ඒක මෙහෙම එකක් ඇති එහෙනම් කියලා හිතන්නේ ඒක තියෙනවා. තියෙනවා නම් අපි තියෙන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක දකින්න බැරි එකක් නෙමෙයිනේ. එතකොට දකින්න නම් අපේ දෙන දාණය ඒ විදිහට ප්‍රීතිය ඇතිවන ස්වභාවයෙන් දෙන්නේ කොහොමද කියන එකට අපි දක්ෂ වෙන්න ඕනේ. පැහැදිලි නේද? උදාහරණයකට අපි ආපහු කිව්වොත් එහෙම දැන් බත් බඩගින්නට බත් කෑම කියන හේතුව සකස් කරපුවාම බඩ පිරීම නම් වූ බඩගින්න නැතිවීම නම් වූ ඵලය කියන එකක් සකස් වෙන්න ඕනේ නේ. එතකොට එහෙම සකස් වෙන්න ඕනේ කියලා අපි බත් බත් කනවා උනාට බඩ පිරුණද නැද්ද කියලා මුකුත්ම දන්නේ කියන එකක් කියනවා නම් ඒක හරියන්නේ නැහැ නේද? ඒක අපි දැනුවත්භාවයටපත් වෙන්න ඕනේ. අන්න ඒ වගේ දාන එකෙන් කුසල් වැඩෙනවා කියන කාරණාව නිකන් ඒ කියන්නේ කුසල් වැඩෙන්න ඇති කියලා හිතලා හරියන්නේ නැහැ. මොනවද ඒ කුසල් වැඩෙන්නේ? මොන මොනවද ඒ කුසලතාවල් තියෙන අංග? ඒවා මගේ වැඩුණද නැද්ද කියන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි බුදුරයන් වහන්සේ කුසල්සිතේ ඒ අංග පෙන්වන්නේ අපිට ඒ අංග ටික පෙන්වන්නේ අපිට ඒවා ටික විශ්වාස කරන්න නෙමෙයි. ඒවා Taman තුලින් සිද්ධ වෙනවා කියන එක දකින්නයි. ඒ හින්දා හරියට දානයක් දෙනවා නම් මේ ඒ වගේම තමයි සීලයක් රකිනවා නම් භාවනාවකුත් වෙනවා නම් හිතේ සැපසහගත සොම්නස් සහගත ස්වභාවයක් ඉපදිලා ඉපදෙන්න ඕනි අංක 1 ඊට පස්සේ ඒක පවත්වන්න හැකියාව උපදින්න ඕනේ පවතින්න ඕනේ ඒකට කරගෙන හරියට කරනවා නම් ඒ කාරණාව පැවතීමක් වෙන්න ඕනේ ඒ වගේම තමයි ඒක වැඩෙනවත් Tamanට දකින්න පුළුවන් වෙන්න ඕනේ ඕක තමයි පළවෙනි කාරණාව එතකොට ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය පළවෙනි කාරණාව පිළිබඳව අර අම්බලට්ටික රාහුලවා සූත්‍රයේ කුසල අකුසල විග්‍රහයේදී පැහැදිලි කරා යමක් කුසල් නම් එය සැප උපදවනවා කියලා පැහැදිලි කරා. පැහැදිලිනේ? ඊට පස්සේ ඊට අමතරව දැන් මේ කුසල් සිතක අංග තව තියෙනවා වැඩෙන්න ඕන දේවල්. අවම වශයෙන් ඔන්න ඔය මානසිකත්වයවත් පවත්වන්න ඕනේ. ඒතර ආධුනික කෙනෙක් අවම වශයෙන් ඔන්න ඔය තමන්ගේ හිතේ මේ ස්වභාවය ඇති වෙනවද කියලා බලන්න පටන් ගන්න ඕනි Taman දන් දෙනකොට. එහෙම වෙන්නේ නැත්නම් එයා දන් කුසල් වැඩෙන විදිහට දන් දෙන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන නැති කෙනෙක්. ඊට පස්සේ දෙවනි කාරණාවක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අපි ඒක සිංහල කොටස් වලින් දැන් යම් කල් වෙලා ඉතුරු කරගන්න. ඒ කරන්නා වූ කාරණාව සම්බන්ධයෙන් හිතේ එකඟතාවයක් උපදින්න ඕනේ. ඒ වගේම පවතින්න ඕනේ, වැඩෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට එක ඒ කාරණාවට හිත එකඟ වෙන්න ඕනේ. අපි ඒ කරන්නා වූ කාරණාවේ හිත එකඟතාවයක් එතන හිත එකඟ වෙන ස්වභාවයක් ඇති වෙලා ඒක පැවතිලා ඒක වැඩෙන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ ඉපදීමක් වෙනවා නම් ඒකේ අඩු ගන්න පැවතීමක් වෙනවා නම් එපමණකින්ම කුසල් වැඩ කුසලයක් වැඩෙනවා කියන කාරණාවට අපිට ගන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි දානයක් මනාකොට මහත්ඵල මහානිසංස වෙන ආකාරයෙන් දෙනවා නම් ඒ කියන්නේ කුසල් වැඩෙන විදිහට චිත්තාලංකාරයේ පිණිස, චිත්ත පරික්කාරයේ පිණිස, සිත හිත කුසල් සිත අලංකාර වෙලා බලවත් වෙන ආකාරයට කුසල් සිතට අනුග්‍රහ පිණිස දෙනවා නම් දකින්න ඕනේ ඊළඟ කාරණාව තමයි ඒ කාරණාවේ හිත එකඟ වෙනවද එකඟතාවයක් උපදිනවද පවතිනවද වැඩෙනවද කියන කාරණාව ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි මේ ශ්‍රද්ධා කියන අංගේ ඒ කියන්නේ දැන් මේ දෙන දානය තුලින් රැස්වන කුසලයෙන් සිතේ සැපය උපදවන බව ඒක දැකීම තුලින් විශ්වාසය නිසා ඇතිවන්නා වූ පැහැදීමක් ඉපදීමක් පැවතීමක් වැඩිවීමක් වෙන්න ඕනේ. පැහැදිලි නේද? ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම. එතකොට පැහැදීම කියන ලක්ෂණය තමන් ඒ තුලින් සිද්ධ වෙන ධර්මතාවයේ දැකීම හින්දා හිතේ ආකාරෝතේ සද්ධාාවක් එන්න ඕන එක. ඒ ආකාරෝතේ සද්ධාාවක් එන්නේ කොහොමද? ඒක ඒකට අදාළ ධර්මතාවයක් මගේ හිතේ සකස් වෙනවා නේන්න. මේ දාණයෙන් සැප උපදිනවා කියන කාරණාව සිද්ධ වෙනවානේ. ඊට පස්සේ දාණයෙන් තව ඊතුරු අංග අපි කතා කරන ඒ අංගයන් මගේ හිතේ සකස් වෙනවනේ කියන ඒවා දැකීම තුලින් එයාට ඒ ගැන විශ්වාසයක් ඇති වෙලා ඒ ගැන පැහැදීමක් ඇති වෙන්න ඕනේ. අන්න ඒ වගේ පැහැදීමක් හිතේ උපදින්න ඕනේ. ඒ දන් දෙනකොට ඒ වගේම පවතින්න ඕනේ. ඒක වැඩෙන්න ඕනේ. නැත්තම් දැන් සාමාන්‍ය බෞද්ධ කෙනා මේ කුසලයේ තේරුම් අරන් නැතුව දන් දෙන කෙනාගේ හැමදෑම දානය පිළිබඳව තියෙන්නේ කවුරු හරි කියපු කාරණාවල් පිළිබඳ විශ්වාසයක්. බුදුරජාණන් වහන්සේ කිව්වනේ එහෙම කියලා විශ්වාසයක්. නැත්තම් පොත්වල තියෙනවනේ කියලා විශ්වාසයක්. මේවායින් කුසල් වැඩෙනවා කියලා කියලා තියෙනවනේ කියලා එහෙම එකක් වෙන්න බෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක එතකොට ඒකට කියනවා අමූලිකා සද්ධාව. මුලක් නැහැ. ඒ සද්ධාවට. ඒක නෙමෙයි ආකාරෝති සද්ධාව. ආකාරෝති සද්ධාව කියන්නේ එතන සිද්ධවන්නා වූ ධර්මතාවයන් එයාට සමහර සමහර කාරණා ප්‍රකට වෙලා පේනවා. ප්‍රකට වෙලා පෙනීම හින්දා ඒක දැකීම තුළින් ප්‍රත්‍යක්ෂය හරහා එයාට ඇතිවන වෙනවා විශ්වාසයක්. එතකොට විශ්වාස කරන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂයක් ඇතර ඇති වෙන්නේ. එතකොට ඒක හරහා ඒ ඒ නිසා ඇති වෙනවා හිතේ පැහැදීමක්. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා එතනදී. එතකොට ඒ වගේ දන් දෙනකොට තමන්ගේ හිතේ ඒ විදිහේ පැහැදීමක් ඉපදෙනවා, පවතිනවා, වැඩෙනවා පිළිබඳව මේකක් වෙන්න ඕනේ. ඒක දාණය දාණයෙන් කුසල් වැඩෙනවා නම් ඔන්න ඔයංගෙත් කුසලතාවයක් විදිහට වැඩෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිතමිතුන්නේ බුදුරජාණන් වහන්සේ ඊළඟ අංගයක් ඒ කුසල් සිතේ විස්තර කරනවා ඒවා තමයි අංග කීපයක් එකතු කරලා කතා කරනවා මෙතනදී. ඒ කියන්නේ මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව. දැන් මෙතන සංඝයාට දෙන දානේ නැත්තම් සිල්වත් ගෞරවයෙන් යුතු දෙන දානයක් ගැන මම කතා කරන්නේ. එතකොට එතනදී මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන ගුණාංග වල ස්වභාවය මෙන්න මේ ස්වභාවයෙන් කියලා මෛත්‍රිය Taman තුලින් දැකීමේ හැකියාව උපදවගෙන අපි මේ පිළිබඳව ඇතර ඔය මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා ප්‍රායෝගිකව පුරුදු කරන ආකාරය පිළිබඳව වෙනම ධර්ම දේශනාවක් කරලා තියෙනවා. අනුපිළිවෙල දේශනාවල ඒක ඇහපුවොත් ඔබට ඒක පැතාව පැහැදිලි වේවි. ඒ විදිහට මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන කාරණා Taman තුලින් දැකීමේ හැකියාව උපදවලා මේ දානය කියන හේතුව සකස් කරද්දී මෙන්න මේ විදිහට මගේ හිතේ මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන කාරණාව ඉපදෙනවා, පවතිනවා. වැඩෙනවා නේද කියලිවල්ලා ඒ පිළිබඳව දැනුවත්භාවයකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැනුවත්භාවය කියලා කියන්නේ දන් දීමේ හේතුව හදනවා. මේවා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ දේවල් වලට ඇලිලත් නෙමෙයි. මේ දේවල් මේ දේවල් ඉලක්ක කරලා කුසල් වැඩිම ඉලක්ක කරලා දන් දෙනවා. පැහැදිලිද? ඒක ඉලක්කයක්. එතකොට මේ එයාගේ එතකොට ඒ දන් දීම කියන හේතුවෙන් සකස් වන්නා වූ පාර මහත්ඵල මහානිසංස වෙන්න නම් ඒකෙන් කරන්නා වූ කාරණාව ඔන්න ඔය විදිහට එයා තමයි යන පාර ගැන දැනුවත්භාවයේ තිබිය යුතුයි. ඊළඟ අංගය තමයි හිතේ සංසිඳීම කියන එක. දානේ දෙනකොට ඒ දානේ දෙන දෙන්න කලින් දෙනකොට දුන්නට පස්සේ හිතේ සංසිඳීම කියන කාරණාව පස්සද්ධිය කියන එක ඉපදෙනවද ඒ වගේම පවතිනවද වැඩෙනවද කියන කාරණාව පිළිබඳ දැනුවත්භාවය. එතකොට ඒකත් එයාට අත්දකින්න පුළුවන් කාරණාවක් එයා කරන දේ කුසලයක් නම් දානෙන් කුසල් වැඩෙනවා නම් මෙන්න මේ වගේ සංසිඳීම කියන අංගයක් හිතේ ඉපදෙන්න ඕන ඒ කාරණාවේදී පවතින්න ඕනේ වැඩෙන්න ඕනේ ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි ලහුතා කියන කාරණාව ඒ කියන්නේ සැහැල්ලුව කියන කාරණාව එතකොට දානයක් කුසල් වැඩන ආකාරයෙන් කරා නම් එතනින් එයාගේ හිතේ සැහැල්ලුවක් ඉපදෙන්න ඕනේ. සැහැල්ලුවක් පවතින්න ඕනේ. හා සැහැල්ලුවක් වැඩිීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ අංගය තමයි හිතේ මෘදු ගතිය, කර්මන්න ගතිය කියන එක. දැන් හිතේ මෘදු ගතියක් ඒ මෘදු ගතිය ඇති කරන්නේ අතර අර මෛත්‍රී, මුදිතා, උපේක්ෂා මානසිකත්වවලිනුයි ඊට පස්සේ අකුසලයෙන් හිත මෙහාට වීම තුලිනුයි හිතේ සැහැල්ලු සැපගති ඇතිවීම තුළින් හිතේ ඇතිවනවා මෘදු ගතියක්. හිත සංසිඳීම තුළින් ඒ මෘදු ගතියක් ඊට පස්සේ කාරණාවේ කරනව දන් දීම කියන කාරණාවේ හොඳට හිත යොදවන්න පුළුවන් කර්මන්න ගතියක් ඒකේ බොහොම පහසුවෙන් හිත හැසිරවිය හැකි හැකි ආකාරයක් බය පිළිබඳව ඒ පිළිබඳව හැකියාවක් හිතේ ඉපදෙන්න ඕනේ පවතින්න ඕනේ වැඩෙන්න ඕනේ අන්න එහෙම වෙනවා නම් දන් දෙනකොට ඒ දාණය මහත්ඵල මහානිසංස වෙන ස්වභාවයට යනවා. ඊට පස්සේ වෙනත් හිතේ අකුසල් අකුසල් ස්වභාවයවල් තියෙනවා නම් ඒවා ඉවත් වෙමින් හිත එම කාරණාව තුළම හොඳට ඍජු වෙනවද බලවත් වෙනවද කියන කාරණාව කාරණාව ඉපදෙන්න ඕනේ පවතින්න ඕනේ වැඩෙන්න ඕනේ දානි මහත්ඵල මහානිසංස වෙන විදිහට දාන දෙනවා නම් එන්න ඒ විදිහේ ඵලයක් සකස් වෙන්න ඕනේ මේ දැන් මේ කියන්න ආව දේවල් ඵලයේවල් මේවා ඵලයේවල් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය අවශ්‍යතාවයක් නැහැ. හැබැයි හේතුව හරියට සකස් වෙනවා නම් මේ ඵලය පිළිබඳව එයා දනුවත් භාවයක් මෙහෙම දෙයක් වෙනවා නේන්නම් කියලා අත්දකින්න පුළුවන්. එහෙම කිසිම දෙයක් මේවා වෙන්නේ නැත්තම් එයාගේ හිතේ දන් දෙනකොට ඒ කියන්නේ ඒ දාණයෙන් පින් දැස් වෙනවා. ඒක නෑ කියන්නේ. ඒත් පින් දැස් වෙනවා. එයා ඒක කැමැත්තෙන් ඒ දාණය දෙනවා නම් අසත්පුරුෂ දානයක් බවට පත් නොවෙනවා නම් පින් දැස් වෙනවා. නමුත් ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඊළං කාරණා බැලුවොත් ඒ කුසල්සිතේ අංගයක්ක ඒ කියන්නේ ඒක තමයි වීරිය කියන අංගේ. ඒ කියන්නේ අකුසල් දහම් වලින් ඉවත් වෙලා මේ කියන්නා වූ කුසල් දහම් ඉපදවීම පිළිබඳව පැවැත්වීම පිළිබඳව බලවත් වීම පිළිබඳව සඳහා ගන්නා වූ උත්සාහය කියලා කියනවනේ අන්න ඒක තමයි වීරිය කියන්නේ ඒ උත්සාහය උපදිනවද පවතිනවද වැඩෙනවද ඒ මම මේ කාරණාව කරද්දී කියලා ඒක සිද්ධ වීම අවශ්‍යතාවයේ තියෙනවා එක් කුසල් වෙන්න. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපි මෙතන කතා කරනවා මේ මෙන්න මේ කරුණු පිළිබඳව අර විදියට දානය කියන හේතුව සකස් කරද්දී මේ කුසලය කුසල් යමක් කුසල් නම් ඒකෙන් සැප උපදවනවා කියලා ඉවරලා ඒක කුසලයක් බවට පත් වෙලා මෙන්න මේ වගේ සැප සහගත සැහැල්ලු සහගත සංසිඳුනි සහගත හිතේ මෘදු ගතිය උපදින්නා වූ මෛත්‍රී මුත්තා උපේක්ෂා වැඩෙන්නා වූ ඒ වාගේම හිතේ කර්මන්නේ ගතිය හිත ඍජු වෙන ගතිය උපදින්නා වූ ඒ වාගේම ගන්නා වූ උත්සාහය බලවත් වන්නා වූ කාරණාව පිළිබඳව මෙන්න මේ විදිහේ හේතුඵල දහමක් හිතේ සකස් වෙනවා කියන එක දැකීමේ දක්ෂ බව ඒකට කියනවා ප්‍රඥාව කියලා ඒක ඉපදෙන්න ඕනේ පවතින්න ඕනේ වැඩෙන්න ඕනේ පැහැදිලි නේද එතකොට ඔබට තේරෙනවා ඇති මේ දානයක් මහත්ඵල මහානිසංස වෙන විදිහට දෙනවා කියන කාරණාව එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි පුරුදු කරලා කරන්න පුළුවන් එකක්. ඒක වඩන්න ඕනේ කියනවා ඒ හින්දා. දානය කියන කාරණාව වඩන්න ඕනේ. දානය කියන කාරණාව වඩනවා කියන්නේ පුළුවන් තරම් දන් දෙන්න ඕනේ කියන කාරණාව නෙමෙයි. ඇත්තටම කියනවා නම් දානය කියන කාරණාව වඩනවා කියන්නේ දානය කියන එක කුසල් වැඩෙන විදිහට දෙන ආකාරය පිළිබඳව හිතේ වැඩිවීමක් වෙන්න ඕනේ. ඒ පිළිබඳව දක්ෂතාවයේ වැඩිවීමක් වෙන්න ඕනේ. ඔන්න ඔය අරමුණු වලින් කවුරු හරි කෙනෙක් ඔන්න ඔය අරමුණු දැනගෙන දැකගෙන දාන දෙනවා නම් ඒ දාණය කෙලින්ම චිත්තාලංකාරයේ පිණිස හිත කුසල් සිත අලංකාරවත් වීම පිණිස චිත්ත පරික්කාරයේ පිණිස කුසල් සිතේ ඒ සිතේ කුසලතාවයවල් පිරිවර සකස් වීම පිණිස දෙන්නා වූ දානයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? මෙහෙම දාන දෙන්න බැරි කමක් නැහැ. මෙහෙම දාන දෙන්න පුළුවන් මේ අපි ඒක ඊළඟ සතියේදී ඇත්තටම මේ කාරණාව ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියන එක පැහැදිලි කරනවා මේ අපි මෙතන දැනගත යුතු කාරණා ටිකයි පැහැදිලි කරේ. එතකොට ඔබ බලන්න ඔය විදිහට හේතුඵල දහමක් විනිවිද දැකීමේ හැකියාවක් ඔය විදිහේ ධර්මතාවයන් දැනගෙන දැකගෙන දෙන දානයක් මේ බුද්ධ ශාසනයකම හොඳින් ධර්මතාවයේ තේරුම්ගත් කෙනෙක් මිසක් සාමාන්‍ය කෙනෙක් දෙන්න බෑ. ඒ හින්දා ඇත්තටම කිව්වොත් එහෙනම් මේ බුද්ධ ශාසනයෙන් බැහැරව දෙන දාන එකක්වත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. පැහැදිලි නේද? මහත්ඵල මහානිසංස වෙන්නේ මහත්ඵල මහානිසංස එහෙම වෙනවා නම් වෙන වෙන අය දෙන දාන මේ සසරේ සත්වයා සැරිසරා යද්දී දුන්නා වූ දානම ප්‍රමාණවත් වෙනවා මේ එයාව නිවන් දකින්න. ඒතර මහත්ඵල මහානිසංසය කියන්නේ නිවන නිවන පිණිස හේතු වන්නේ. එතකොට ඒක හොඳට තේරුම් ගන්න. එතකොට බුද්ධ ශාසනයක ඉන්න කෙනෙකුත් මහත්ඵල මහානිසංස වෙනට ඒ කියන්නේ ඒකෙන් රැස්වෙන පින අතිශයින් ප්‍රබල වෙන විදිහට කුසලයේ අතිශයින් බලවත් වෙන විදිහට මේ දෙන්නේ කොහොමද කියන එකත් ඒක තේරුම් අරගෙන පුරුදු කරලා ප්‍රගුණ කරලා ඒ தത്വයට පත් වෙන්න ඕනි කාරණාව. අන්න එහෙම කෙනෙක් ඊට පස්සේ ඊතා කුඩා දෙයක් සමහරලාට පූජ කරත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා. හරි පුදුමයි මේ ධර්මතාවය. ඒ කියන්නේ අන්තිමේදී දෙන දේ මත නෙමෙයි තීරණය වෙන්නේ. දෙන දේ කියන්නේ එකක් කොටසක් විතරයි. එයාගේ මානසිකත්වයේ හැසිරීම මෙහිඳ ඒක තීරණය වෙන්නේ. එතකොට ඒක මේ එහෙම ස්වභාවයක් තියෙන අපි ඊළඟ සතියේදී අතර මේ පිළිබඳව විස්තර විදිහට ප්‍රායෝගිකව කරන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් එකතු කරලා මේ සත්පුරුෂ දානය දෙන දෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න අදට මේ මූලික කාරණා පැහැදිලි කරේ එතකොට ඔන්න ඔය විදිහට හේතුඵල දහම විනිවිද දැකීමේ හැකියාවක් ඉපදෙනවා වැඩෙනවා හරියටම කුසල් වැඩෙන විදිහට දාන දෙනවා නම් එන්න ඒ විදිහේ උපදින්නා වූ ඒ කුසල් ඉපදෙන්නා වූ විදිහට දෙන දාණයට විදර්ශනා ප්‍රඥාව මනාකොට එකතු වුණ එකතු වුණාම ඒ දානේ මහත්ඵල ඒ දාන මහත්ඵල සූත්‍රයේ කියවෙන විදිහට දානේ මහත්ඵල මහානිසංස ස්වභාවයට එනම් මේ නිවන පිණිස සියලු දුකින් නිදහස් වීම පිණිස හේතු වන්නා වූ දානයක් බවට පත් වෙනවා. එහෙනම් අපි ඊළඟ සතියේදී ඒ කාරණාව ප්‍රායෝගිකව කරන ආකාරය පිළිබඳව කතා කරමු. මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම අප දෙන්නා වූ දානයන් ඒ වාගේ විශේෂයෙන් මේ දුර්ලභ ලැබුණු බුද්ධ ශාසනයේ අතිශය දුර්ලභව දානය මහත්ඵල මහානිසංස කිරීමේ හැකියාවක් පවතිනවා. අන්න ඒ විදිහේ අතිශය දුර්ලභ ස්වභාවයෙන් පවතිනා වූ දාන මහත්ඵල මහානිසංස ස්වභාවයට පත් කරන්න අපිටත් හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.